ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ हि ဘုဒ္ဓံ शरणं गच्छामि ဒုတိယံ हि ဓမ္မံ शरणं गच्छामि ဒုတိယံ हि သံဃံ शरणं गच्छामि සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අතින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සංඝං ධම්මං සාදු සංසුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ සම්බං තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ආචක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං නිරාජස්සේ සුනන්තු සංගමුක්ඛදං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 භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉක්ෂුන් වහන්සේලාට නියම කරලා තියෙනවා සේකයා කියලා සිකපද 75. එවතුම් පැවතුම් ගැන තියෙනවා 26ක්. 26 ඇතුළ 29ක්ම තියෙනවා. ආහාර පාන පරිභෝගය සඳහා 30ක් තියෙනවා. හැබැයි ඒවා අපේ බෞද්ධ ජීවිතවලට බොහෝම ප්‍රයෝජනයි. ඒ කාලේ අදත් ඉන්දියාවේ ඒ කාලෙත් අදත් පවත්න අසංවරකම් සංවර කරන්නයි මේ සිකපද පනවලා තියෙන්නේ. ඉන් සමහර කීපයක් භික්ෂූන් වහන්සේලාට පමණයි. එසේ නැත්නම් කාටත් වැදගත් මේ පිළිවෙත් රාශියක් එහි සඳහන්ව තියෙනවා. චක්කුණා සංවරෝ සාධු සාදුසෝතේන සංවරෝ ඝානේන සංවරෝ සාධු සාදු ජීවහාය සංවරෝ කායේන සංවරෝ සාධු සාධු වාචාය සංවරෝ මනසා සංවරෝ සාධු සාධු සබ්බත් සංවරෝ සබ්බත් සංවතෝ භික්ඛු සබ්බ දුක්ඛා පමුච්චති ඔය එක තැනක්. ඒ තියෙන්නේ ධම්මපදයේ. භික්ෂු වර්ගයේ මුලටම තියෙන ගාථා. හත්ත සංයතෝ පාද සංයතෝ වාචාය සංයතෝ සංයතුත්තනු අජ්ජත්තරතෝ සමාහිතෝ ඒකෝ සම්පිසුතෝ තමාහු භික්ඛුන් ඔය තවත් සංවර ගාතාවක් යෝමුක සංයතෝ භික්ඛු මිතභානි අනුද්දතෝ අත්ථං ධම්මං ච දීපේති මధుරං තස්ස භාසිතං ඔය තවත් සංවරය සඳහා ගාථාව. සුගාථා පහම භික්ෂු වර්ගයේ ධම්මපදයේ. සේකියා ඔකට සම්බන්ධ කරලා ගන්නට ඕන. ඇසෙන් සංවර වීම උතුම්. සක්ුණා සංවරෝ සාදු ඇසෙන් සංවර වීම උතුම්. සාදු සෝතේන සංවරෝ කණෙන් සංවර වීමත් උතුම්. ඝාණේසං ඝාණේන සංවරෝ සාදු නාසිකාවෙන් සංවර වීමත් සුදුසුයි උතුම්. සාදු ජීවහාය සංවරෝ දෙවෙන් රස සංවර වීමත් උතුම්. කායන සංවරෝ සාදු කයින් සංවර වීමත් උතුම්. සාදු වාචා සංවරෝ වචනින් සංවර වීමත් උතුම්. මනසා සංවරෝ සාදු සිතින් සංවර වීමත් උතුම්. සාදු සම්බත් සංවරෝ <clears throat> මේ හැමතැනම සංවර වීම උතුම්. සම්බත් සංවතෝ බික්ඛු සම්බ දුක්ඛා පමුච්චති ඒ හැමතැනම සංවර වූ බෞද්ධයා දුකින් මිදෙනවා. හත්ත සංයතෝ පාද සංයතෝ වාචාය සංයතෝ සංයතුත්තමෝ අතින් සංවරයි. පයින් සංවරයි. වචනෙන් සංවරයි. හැමතැත් පැත්තෙම යම් කෙනෙක් සංවර නම් සබ්බත් හත්ථ සංයතෝ පාද සංයතෝ වාචා සංයතෝ සංයතුත්තමෝ අජ්ජත් රතු තමන්ගේ సంతාන ගැන ආධ්‍යාත්මික ගුණ ගැන ඇලීමෙන් වාසය කරනවා සමාහිතෝ තන්පත් මනසින් වාසය කරනවා ඒකෝ සන්තුසිතෝ තමාහු භික්ඛුන් ඒ භික්ෂුන් වහන්සේ නැත්නම් යෝගාවචරය බෞද්ධයා තමාම තමන් සැනසෙනවා යෝ මුඛ සංයතෝ භික්ඛු යම් කෙනෙක් වචනෙන් සංවරයි මිතභානී අනුද්දතෝ පමණට කතා කරනවා විසිරෙන වචන කියන්නේ අනුද්දතෝ කියන්නේ විසිරෙන වචන කියන්නේ නිකන් වාචාල වචන කියන්නේ එතකොට මధుරන්තස්ස භාෂිතං අත්තං ධම්මං චදීපේති අර්ථය ධර්මයේ හපද්‍යාත්ම කියනවා එයාටගේ කතා බොහොම නිහිරි ওই විදිහට ධම්මපදයේ තියෙනවා. දැන් ඒකට සාමාන්‍යයෙන් දිහි ජීවිතවලට අවශ්‍ය වෙන ශේඛයා ගැන කෙටියෙන් හඳුන්වා බලමු. භික්ෂුන් වහන්සේලාට තියෙනවා පරිමණ්ඩලං නිවාසේ සාමීති සික්ඛාකරණීයා පරිමණ්ඩලං පාරුපිස්සාමීති සික්ඛාකරණීයා සුසංගතෝ අන්තර ඝරේ ගමිස්සාමීති සික්ඛාකරණීයා සුසංගතෝ අන්තර ඝරේ නිසීදිස්සාමීති සික්ඛාකරණීයා සුපටිච්ඡන්නෝ අන්තර ඝරේ ගමිස්සාමි තිසික්ඛා කරණීයා සුපටිච්ඡන්නෝ අන්තර ඝරේ නිසීදිස්සාමි තිසික්ඛා කරණීයා ඔක්ඛිත චක්ඛු අන්තර ඝරේ ගමිස්සාමි තිසික්ඛා කරණීයා ඔක්ඛිත චක්ඛු අන්තර ඝරේ නිසීදිස්සාමි තිසික්ඛා කරණීයා න උක්ඛිත්තකායන්තර ඝරේ ගමිස්සාමීති සික්ඛාකරණීයාන උක්ඛිත්තකායන්තර ඝරේ නිසීදිස්සාමීති සික්ඛාකරණීයා ඔන්න 10ක් වෙනවා එතන භික්ෂූන් වහන්සේ අඳින්න ඕන ශරීරය වට වෙන හැටියට විවෘත නැතුව කොන් එල්ලෙන්නේ නැතුව ශල් කියන්නේ නැතුව අලංකාර නැතුව අඳින්න ඕන භික්ෂූන් වහන්සේ අඳින අඳිනකොට ඉතින් ගිහි ජීවිතයේ හැම වෙලේ අලංකාරට අඳින්න වෙනවා නමුත් ඒක සංවරය ඇඳීම එක නන්නේ. පරිමණ්ඩලන් පාරුපිස්සාමි. සිවුරු පොරවන කොට ඇඟ වැහෙන්න පෙරවන්න ඕනේ. මුළු ඇඟම වැහෙන්න ඕනේ. රවුම් ඉල වැහෙන්න ඕනේ. පරිමණ්ඩලන් කියන්නේ ඒකයි. සිවුරු කොන් ඉස්සෙන්නේ පාත් වෙන්නේ නැතුව හාත්පසින් වටකොට අඳින්නට ඕනේ, පෙරවන්නට ඕනේ. සුපටිච්ඡන්නෝ අන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි කියන්නේ ස්ථාණයෙන් බැහැර ස්ථානෙන් බැහැර ගම්මානෙට නගරයකට යනවා නම් සුපටිච්ඡන්නෝ මේ අත් දෙකේ මණික් කට්ටුවෙන් ඉහළ දෙල්ලෙන් දෙල්ලෙන් යට දෙපායේ මේ ඇස් රට තියෙන ඇස් රටෙන් මෙහෙම අඟල් හතරකින් උඩ වැහෙන්න ඕනේ ඒක සුපටිච්ඡන්නෝ හොඳට පිළිසම් වෙලා කෙරුලා තියන්න ඕනේ විවෘතව තියෙනවා නම් ආපස්සට ඒක අසම්මරයක් ඊළඟට ගමිස්සාමි නිසේදිස්සාමි. ඒකට යන කොටත් ඒ සංවරය තියෙනම ස්ථානින් බහැර වාඩි වෙන කොටත් ඒ සංවරය ඇතුව වාඩි වෙන්න ඕනේ. ඊළඟට සුසංගතව අන්තර්ගතේ ගමිස්සාමි නිසේදිස්සාමි. ගමන් බියන් යනකොට ස්ථානින් බහැර සංවරව යන්න ඕනේ. සුසංගිතෝ ඒ කියන්නේ දඟලන්නේ නැතුව, දුවන්නේ පනින්නේ නැතුව, දුවන්නේ පයින් නැතුව, කලබල නැතුව සාන්තව යන්නට ඕනේ. ඒ වගේ වාඩිලා ඉන්න කොටත් එහෙමයි. ඔක්කිට චක්කුවන්තර ගමේ ගමේශාමි නිසීදිස්සාමි. භික්ෂුන් වහන්සේට ඒ ගණිතයට කරන්න බෑ. භික්ෂුන් වහන්සේ ගමනක් යනකොට යටිහෙලාලෝ යස් ඇතුව යන්නට ඕනේ. වාඩිලා ඉන්න කොටත් එහෙමයි. අන්තරාවක් කියන තැන බලන්න පුළුවන්. ඇහැරලා. අනිත් වෙලාවේ ගමයකට වඩා බලන්නේ. ඊළඟට න උක්කිට්ඨකායන්තර ගරේ ගමිස්සාමි නිසිද්දිස්සාමි වික්ෂුන් වහන්සේගේ ශූර තියනවානේ දැන් ওই සමහර ගිහි පැරණි ගිහි ඇත්තෝ යට ඇඳුමක් තියෙන උඩ ඇඳුමක් තියෙන උඩ ඇඳුම ටිකක් උස්සා ගන්නවා ධනෙ දක්වා ආරක්ෂාව නමුත් ඒක කැපෙන භික්ෂුවට හෝ ඒකට ඒකෙන් කියන්නේ අසංවරකම ඒකට වාඩිලෙන කොටත් එහෙම සීල කොනක් උස්සගෙන ඉන්න තහනම් ඊළඟට න උජ්ජාග්ගිකාන්තර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි. අපසද්දවාන්තර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි. න කායපචාලකං අතර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි. ද බාහුපචාලකං අතර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි. න සීසප්පචාලකං අතර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි. ඔතන තියෙනවා 10ක්. භික්ෂුන් වහන්සේ නම් ගමනක් යනකොට න උජ්ජාග්ගිකාය මහා හඳින් සිනා නොවිය යුතුයි. මහා හඩෙන් සිනාවීම අසංවරය. ඒකට කියනවා නම් අපි සිංහල බසින් කොක් හඬලා hina වෙනවා කියලා නේද? කොක් හඬලා hina වෙනවා. ඒ hina වීමේ කොටස් තියෙනවා හයක්. ඉතින් උගන්ලා තියෙනවා වස්තුස්මින් හසනීයස්මින් නිහිතමත්තන්තු වර්තති. සිනා වෙන්න කාරණයක් තියෙනවා දෙතුල විවෘත වුණා පමණක් ඇති. සද නගන්න කියලා. ඊළඟට යනකොටක් වාඩිලා ඉන්නකොටක් මහා ආඩින් සිනා නොවිය යුතුයි. ඊළඟට සසංගතු අප්පසද්දෝ අප්පසද්දෝ කියන්නේ කතාව. දැන් ඒක භික්ෂුන් වහන්සේලාට විශේෂයි. ගිහි පින්නතුන්ගේ කරන්න බෑ. තමන්ගේ කතාව දොළොස් ශ්‍රීණක් ඇතුළත ඉන්න කෙනෙකුට අහුනට ඒ විදිහට කතා කිරීම ඇටියට වඩා සද නගන්න එපා කියනවා. අයියෙන් කෑ ගහලා කියන්නේ එපා. 12 වෙනි කියන්නේ අඩි 18ක්නේ. ඒ අඩි 18ක් ඈත ඉන්න ගොල්ලන්ට මේ වචනේ තේරෙනවා. ඉන් එහාට සද්ද ඇහෙනවා තේරෙන්නේ ඒ මට්ටමද කතා කිරීම පුරුදු කරගන්න ඕනේ ස්ථානින් බැහැර. ඊළඟට න කාය ප්‍රචාලකම් බාහුව ප්‍රචාලකම් සීස ප්‍රචාලකම් කියවේ කය පද්දෝ පද්දෝ යන්නේ. යන්නත් වාඩිලා ඉන්නත් කැප නැහැ. සමහර පැද්ද පැද්ද ඉන්නවනේ. <laughs> ඊළඟට බාහුපචාලකම් අත් දෙක මේ පද්දවනවා යනකොට යනකොට වාඩිලා යනකොට අත් දෙක පද්දවන්නේ නැතුව තියෙන්න ඕනේ. දැන් සීසප්පචාලකම් ඉස හොල්ල හොල්ල යන්න හොඳ නැහැ. වාඩි වෙනකොට ඉස හොල්ල හොල්ල ඉන්න හොඳ නැහැ. පිස්සෙක් කියලා හිතනවා. ඊළඟට තුන්වෙනි දශකය කියන්නේ ද කම්බකතෝ අන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි න වේට ඕකුණ්ඨිතෝ අන්තරගමේ ගමිස් අන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි නෑ උක්කුටිකාය අන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි නෑ උක්ටි කුක්කේ අන්තරගරේ ගමිස්සාමි නෑ පල්ලක්ඛිකාය අන්තරගරේ නිසීදිස්සාමි එතන තියෙනවා හයක් නෑ කම්මකත්ව අන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි කියන්නේ දැන් භික්ෂුන් වහන්සේටයි ඒක විශේෂිතින් ගිහිපින්දු තුන් දෙක සමහරුන්ගේ පුරුදු වෙලා තියෙනවා අත් දෙක මෙහෙම තියාගෙන යන් දෙන්න කැප නැහැ එතකොට වාඩිලා එනකොටත් දැද්දක මෙහෙම තියානින්ද කැපෙන ස්ථානෙන් බැහැර ස්ථානය ඇතුලේ නෙමෙයි ස්ථානෙන් බැහැර ගමක නගරයක ගෙදරක ඊළඟට ඕගුන්දිත සීසු ඒ කියන්නේ ඉෂ වහගෙන ගිලංකමක් තියෙනවනම් පුළුවන් ගිලංකමක් නැත්නම් ඉෂ වහගෙන ගමේ යන්න සුදුසු නෑ ඉෂ වහගෙන ගමේ වාඩිලා ඉන්න සුදුසු නෑ ඕගුන්දිත අර මේ මේ රටෙත් ඇති සිංහල රාජ්‍යයට මුස්ලිම් අම්ම ලවාගෙන යන්නේ ඒ වගේ. ඊළඟට <clears throat> නෑ උක්කුටිකායන්තර ගරේ ගමිස්සාමි. උක්කුටික කියන්නේ ඇඟිලි යකින් අදී තියෙනවා. පිළිගු උසගෙන ඇඟිලි යකින් අදී තියෙනවා. ඒක කැප නෑ. එන්නත්නම් විලුඹියෙන් පමණක් අදී තියෙන ඇඟිලි පැත්ත උසගෙන. ඒ දෙකම කැප නෑ. දැන් පල්ලත්තිකාන්තර ගරේ නිසී දිස්සාමි. අන්න ඒක කාටත් වැදගත් වෙනවා. දැන් පල්ලක්තිකා කියලා කියන්නේ ඒකට පැරණි වචනය කියන අකවටු බැඳගෙන කියලා. අකවටු කියලා කියන්නේ මොනවද? අත් දෙකෙන් මෙහෙම දනිස් දෙක වට කරගෙන වාඩි වීම. ඒක හත්ත පල්ලක්තිකා. දුස්ස පල්ලක්තිකා කියලා තියෙනවා දැන් ඉන්දියාවේ දැනටත් තියෙනවා ඒ ස්ටේෂන් වල එහෙම වැඩ කරන මේ සේවකයෝ. එයාත් අන්න ආසනවල වාඩි වෙන්න කැප නැහැනේ. රතු පටියක් තියෙන රතු පටිය මෙහෙම ඇඟ වටේ දාගෙන දනිස් දෙක තද කරගෙන ඉන්නවා. ආංශිපුටි වඩනවා. ඒක කැප නැහැ. ඒකට කියනවා පල්ලත්තිකානිසින්න කියලා. ඒක කැප නැහැ. තව ඊළඟට හතරක් තියෙන එක භික්ෂූන්ට වහන්සේලට පමණයි අනිත්‍යයට ඉතින් සුදුසුයි. සක්කච්ඡම් පින්ඩපාතම් පටිච්චහිසා පත්ත සංඤ්ඤ පින්ඩපාතම් පටිච්චහිසාමි සම්පවා සම සූපකම්බින්ද පාතම් පටිඝේසාමි සමතිත්තිකම්බින්ද පාතම් පටිඝේසාමි කියලා හතරක් තියෙනවා භික්ෂුන් වහන්සේගේ ආහාර පිළිගැනීම ගැන. සක්කච්ඡම් පින්ද පාතම් පටිඝේසාමි කියන්නේ ප්‍රතිවේක්ෂා කරමින් සකස් කොට පිළිගන්න ඕනේ. ඒ කියන්නේ බොහොම ගෞරවයෙන් දෑතින් පිළිගන්න ඕනේ. දැන් බුදුරජාන් වහන්සේ වුණත් පිළිපාති ගන්නකොට දෑතින් පිළිගන්නවා. කෝප්පේ ගන්නකොට දෑතින් පිළිගන්නවා. ඒක සක්කච්ඡ ප්‍රතිග්‍රහණය. ඊළඟට පත්ත සංඤේ පින්දපාතන් තමන් පාත්‍රේ නම් පිඟාන නම් කෝපේ නම් ඒක මේක වැටෙන්න පුළුවන් කියන සංඥාව හිතා තියාගෙන කොහොම සිහියෙන් අල්ලන්න ඕනේ. මේ කාටවත් හොඳයි නේද? හන්දක් කැල්ලුවත් පිඟානක් කැල්ලුවත් වැටෙන්නේ නැතුව ගෞරවයෙන් අල්ලන්න ඕනේ. ඊළඟට සමස්ූපකම් ඒක භික්ෂුන් වහන්සේලාට විනී නීතියක් වෙන දැන් ඉස්සර කාලේ සූප කියලා ව්‍යංජනයක් තියෙන. සූප කියන්නේ දැන් මේ එළවලු වගේ නෙමෙයි. මුං ඇට වලින්, කඩල ඇට වලින්, එහෙම නැත්නම් මේ පරිප්පු වලින් මේ හදනවා මේ ඝන ආහාරයක්. දැන් ඕට්ස් හදන්නේ ඒ වගේ. ඒක බතයක කැමත ගන්නෙ. ඒවා සූප තියෙනවා. කොද්ද නෙමෙයි. මැල්ලුම නෙමෙයි. ඒක දැන් සාමාන්‍යයෙන් ඔය අපේ ලංකාවේ හදනවා දැන්වත්. මේ උඳු වලින් හදනවා. ඒක මෙහෙම අතින් ගන්න පුළුවන්. එතකොට ඒක බතෙන් හතරෙන් පංගුවට ගන්න ඕනේ. බත් හැඳි දෙකයි නම් අර හැඳි භාගයයි. බත් හැඳි හතරයි නම් ඒක හැන්දක් ගන්න පුළුවන් සූප. ඒක සම සූපක. බතරෙන් බතෙන් හතරෙන් කොටස ගන්න ඕනේ. ඒක පෝෂ්‍ය පෝෂ්‍ය නිසා. ඈ සලක වාගේ සමාන. සලක වාගේ සමාන. ඔය දැන් ඇට වර්ග බෙදලා ඇට වර්ග වලින් ඔක මේ මේ තාමත් අපේ ලංකාවේ තියෙන ඈත පළාස්වල මේ පිටිසර පළාස්වල තියෙනවා. ඒකට නම් මුං ඇට ආනම ඔය වගේ වචන කියනවා. මේ හොද්දක් නෙමෙයි ඒක. ඒක අනිත් ව්‍යංජන වලට වඩා ගන්න පුළුවන් බතින් හතරින් පංගුවට. අනිත් සීලමු ව්‍යංජන ගන්න පුළුවන් බතින් හතරින් පංගුවටයි ඔක්කොම එකතු වුණොත්. අරක ඒ අනිත් සංයමයට වඩා වැඩියෙන් ගන්න පුළුවන්. ඊළඟට සමතිත්තිකම් පටිච්චේසන. ඒ කියන්නේ භික්ෂුව මේ පාත්‍රය පිළිගන්නකොට ඕනනම් වැඩිපුර ගන්න ඕන නම් මුව පිටින් යට තියෙන්න ඕනේ. මුව පිටින් උඩට මේ බත් වලක්වත් වුණොත් වරදි. දැන් අපි පාත්‍රයේ මුව පිට තියෙනවානේ. ඒක නූලක් ඇද්දොත් ඒකේ ගෑවෙන්නේ නැතුව තියෙන්න ඕනේ. මේක තමයි සමතිත්තිකම්. ඒ වැඩිපුර ගන්නවා නම් දැන් සමහර ස්වාමීන් වහන්සේලාට ගොඩාක් වන්දන්න පුළුවන් බුදුරජාන් වහන්සේත් එහෙම වන්දලා තියෙනවා පාත්‍රයේ පිරෙන්නම වන්දලා තියෙනවා එහෙම ඉස්සර අපි හාමුදුරින්දලා තියෙනවා මුළු පාත්‍රයේම තියෙන කොටස වන්දන තරම් නිරෝගී ඊළඟට තියෙනවා ඒ ආහාර ගැන තමයි දැන් ওই හතර ඉඳලා දිගට 30ක් තියෙන ආහාර ගැන අනිත් ඒවා කාටත් සාධාරණයි සක්කච්ඡම් පින්ඩපාතම් බුඤ්ජිස්සාමි පක්ඛසඤ්ඤේ පින්ඩපාතම් බුඤ්ජිස්සාමි සමසූපකම් පින්දපාතම් සම සපදානම් පින්දපාතම් ගුංජිස්සාමි සමසූපකම් පින්දපාතම් ගුංජිස්සාමි නූපතෝ මද්දිත්තා පින්දපාතම් ගුංජිස්සාමි නබුඤ්ජමානෝ න සූපං වා ඕදනං වා අගිලානෝ අත්තනෝ අත්තා විඤ්ඤාපෙත්තා බුඤ්ජිස්සාමි නව සූපං වා ව්‍යඤ්ජනං වා ඕදනේන පටිච්ඡාදෙස්සාමි වියෝ කම්මිතං උපාදායාති ඊළඟට න උජ්ජාන සංඤේ පරිසම්පත්තං ඕලෝකෙස්සාමීති නාති මහන්තං කබලං කරිස්සාමීති පරිමණ්ඩලං ආරෝපං කරිස්සාමීති 10ක් උතන තියෙනවා ඒ කියන්නේ දැන් ආහාර ගන්නකොට භික්ෂුන් වහන්සේට දැන් අපි සිල් පිරිසාරේ ප්‍රත්‍යවේක්ෂා කළම ගන්නට ඕනේ ප්‍රත්‍යවේක්ෂා කළ ආහාර ගන්න ඒක සක්කච්ඡම් පින්දපාතම් බුඤ්ජිසා පත්ත සංඤේ කියන්නේ හොඳට කල්පනාවෙන් වාජනේ ප්‍රවේශයෙන් අල්ලගෙන ආහාර ගන්න ඕන. මේක සංවරය. ඊළඟට සපදානං. අනේ එක තැන සපදානං. සපදානං කියන්නේ තමන්ගේ පැත්තේ ඉඳලා කොණින් කොණට ගන්න ඕනේ. එහෙන් මෙහෙන් ගන්න නැකුවේ. සපදානං. සමසූපකම් අර උඩින් කියවා වගේම ආහාර ගන්නකොට සූප වැඩි නම් ගානට ගන්න ඕනේ. සප සමසූපකම්. නේ සූපකතෝ ඕමද්දිත්වා ඒ කියන්නේ මුදුරින් අනන්නතුව ගන්න ඕනේ. දැන් හිඟාන හැටි පාත්‍රය හැරි මුදුරින් යනොත් අසංවදයි. ඒකේ තියෙනවා හේතුවක්. දැන් අපි හිතමු යම්කිසි කෙනෙක් කුසගින්න ආවනේ. මුදුනේ ටාල්ලා තියුණා නම් දෙන්න බෑනේ ඉඳුවනේ. කොන කෙඳලා ගත්තනම් ඉතුරු ටික හරි දෙන්න පුළුවන් අපිරිසුදු නෑනේ ඉඳුල් වෙලා නෑනේ. අන්න ඒ වගේ අවස්ථා සලකාගෙනයි. දැන් භික්ෂුන් වහන්සේලාටත් එහෙම වෙනවනේ දැන් සමහර ආගන්තුක නමක් ආවා මගේ පාත්‍රය දාන විතරයි තියෙන්නේ ඉතින් මම කොන කිඳලා වන්දලා තියුණා නම් අර ඉතුරු ටික හරි දෙන්න පුළුවන් ඒක ඉතින් පිනක් වෙනවා ඊළඟට නසූපංවා ඕදනංවා අගිලානෝ අත්නෝ අත්තා විඤ්ඤාපෙත්තා බුඤ්ජිස්සාම දැන් භික්ෂුවට ඒක විශේෂයි තමන් ගිලංකමක් නැත්නම් අර සූප කියන කොටසක් බත හෝ අනේ මට බද්ද දාන්න මට සෝබ දාන්න කියලා එල්ලන්න කැප නැහැ. මේ විලෝරට ඒක අසංවරයි. එහෙනම් කොහොමද ඕන වුණොත් ඉල්ලන්නේ? දැන් මෙහෙම කියන්න පුළුවන්. දැන් තව කෙනෙක් ඉන්නවා නම් මේ ස්වාමීන් මේ බද්දද? කෙරෙන මට ජීනවා. නැත්තම් මෙහෙම කියන්න පුළුවන්. බෙදන්න කියන්නක මේ දාන තියනවාද? <laughs> මත තියෙනවාද? එතකොට මට ඕනේ කියලා කිව්වේ නෑ. කලාතුරකින් <laughs> කලාතුරකින් කිව්වෙන දේ. <laughs> ඊළඟ එක තමයි රහස. මේ සූපම්ම අභ්‍යංජනම ඕදිනේන පටිච්චාදේශා බිහියෝ කම්මිතං උපාදායාති සික්ඛාකරණීය. සූපහරි දැන් ඔය මේ එළවලු මස් මාළු මොන හරි රසවත් දෙයක් හරි බෙදුවාම අය බෙදාගෙන යනවනේ රවමේ තමන් එක බස් යට හංගන එතකොට අය බෙදෙනවනේ අර වැඩියෙන් ගන්නවා ඒක කැපෙන එක අසංවරයි <laughs> පුළුවන් පුළුවන් පුළුවන් ඒක කියන්න පුළුවන් එහෙම කියනකොට පුළුවන්. Taman ඉල්ලන්නයි කැප නැත්තේ. ඒ නිසා අර සූප ව්‍යංජනාදී බසට නොසංගවි යුත්තේ ඒක අසම්වරයක්. කෑම ගැන අනිත් එකක් අදාහ අස්කමක්. ඒ කියන්නේ උජ්ජාන සංඤේ පරේ සම්පත්තං කෑම ගන්නකොට භික්ෂුන් වහන්සේලා හරි දායකෝ හරි ආ මට ටිකයි බෙදලා තියෙන්නේ. අනිත් කෙන ගොඩයි. <laughs> කියලා මේ තරහ ඉතින් ඒ කියන්නේ මේ අමනාපයක් අසතුටින් බැලුවොත් ඒක අසංවරය. මට අසවල් දෙයලා මට දීලා නැහැ. අනිත් පැත්තට දීලා තියෙනවා. ඉතින් එහෙම හිතුවොත් වැරදි. හැබැයි බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කොහොමද? ඒ ළඟ ඉන්න කෙනාට අඩුපාඩුවක් කියනවනේ. ඒක දැකලා බෙදවන්න බැලුවට කමන්නේ ඒක පිනක්. දැන් එයාට ඉල්ලන්නේ නැහැ. අපි ළඟ ඉන්න කෙනා බලනවා මොනවද අඩුපාඩු බලලා මේ මේ ධ්‍යාස බෙදන්න කියලා කියන්න පුළුවන්. ඒ බැලීම අක්ෂාසිතන් නෙමෙයි. මෛත්‍රියෙන් කරුණාව. ඊළඟට නාති මහන්තං කබලං කරිස්සාමි. දැන් ඔය ඉස්සර ගුලි කරගෙන දාන ගන්න දැන් නම් ගුලි කරන්න බෑ දැන් තියෙන ආල. <laughs> අනිත් අර මේ මේ සූපතේන නම් ගුලි කරන්න පුළුවන්. ඒතකොට ගුලි කරලා ගන්න එක නාති මහන්තං කටට හපන්න පුළුවන් ප්‍රමාණයට ඕන ගන්න. ඊට වඩා ලොකුට ගත්තොත් ඒක අසංවරයි. කට පිරෙනවා නේ හපන්න බැහැ. ඊළඟට පරිමණ්ඩලං ආලෝකං කරිස්සාමි. දැන් මේ පිටු හදනකොට දැන් කෙහෙල් ගෙඩිය වගේ දිගට හුරුව හදන්නේ නැතුව රවුමට හදන්න ඕනේ. සමහර දිගට කටේ තියන්න බලනවා මේකත් අකපයි. ඒක සුදුසු නෑ අසංවරයි. කෑම කියන්නේ. ඊළඟ 10ක් තියෙනවා. න අනාකේ කබලේ මුඛද්වාරම් විවරිස්සාමි. නේ ගුඤ්ජමානෝ සබ්බං අත්තම් මුඛේ පක්ඛිපිස්සාමි. නේ සකබලේන මුඛේන බ්‍යාහරිස්සාමි. නේ පින්දුක්ඛේතු ගම්බුඤ්ජිස්සාමි. නේ කබලාවච්ඡේද සම්බුඤ්ජිස්සාමි. නවගණ්ඩ කාරකම් බුඤ්ජිස්සාමි. නේ සිතාකාරකම් බුඤ්ජිස්සාමි. නේ ජීවානිච්ඡාරකම් බුඤ්ජිස්සාමි. නේ චපුචපකාරකම් බුඤ්ජිස්සාමි. කරුණු 10ක් එතන තියෙනවා. දැන් අනාහතේ කබලේ මුකද්දානම් විවරිස්සාමි කියන්නේ දැන් බත් කියලා හදා ගන්නවා කට ළඟට ගේන්න ඉස්සර කට අරිනවා ඒක කැප නැහැ ඒක අසංවරයි කට ළඟට ගෙනල්ලවන දෙතල අරින්න ඒක සිහියෙන් කරන්න ඕනේ දෙයක් නැත්තම් බලන්නේ කෙනෙකුට අසංවරයි අසංවරයි <clears throat> ඒ නිසා දෙතොල් ළඟට බත් වෙලා අරගෙන ඕනේ කට අරින්න ඊළඟට දැන් බුඤ්ජමානෝ සබ්බං අත්තා මුඛේ පස්සේ පිප්පක්ති පිස්සා. මේ කියන්නේ අනුභව කරද්දී ඇඟිල්ලක් හරි කට දාන තහන. ඇඟිල්ලක් හරි දෙතලෙන් ඇතුලට ගන්න තහන. එහෙම අරගෙන අනිත් ඇඟිල්ලෙන් ඇතුල් කරන්න ඕනේ. එතකොට අත හෝ ඇඟිල්ලක් හෝ කට තුලට නොදෑ යුතුයි. මේ සකබලේනමු කියන ව්‍යාහාරිස්සාවේ කටේ බත් තියෙනවා නම් ආහාර තියෙනවා නම් මොනවා හරි කෑමක් කටේ තියෙනවා නම් කතානුකූලයි. කතා කරනකොට අසංවදයි. ඒ වචනේ පැහැදිලි නෑ. එක්ක කටේ තියෙනවා වීසි වෙනවා. ඒ නිසා කටේ යමක් තියෙනවා නම් ගිලලවන කතා කරන්නේ. ඒකත් එක්ක සංවර වීම. නේ පින්දුක්ඛේප කම්බුංජිසාමි. අර ළමයි කඩලා කනවා වගේ මෙහෙම වීසි කර කර එයාම ගැනීම තහනම්. ඒක අසංවරයක්. හැබැයි ඉතින් දැන් සමහර විට ඒ වගේ ඒ පළතුරු කෑල්ලක් නැත්නම් කඩල වගේ දෙයක් එහෙම විසි කරාට ආපත්‍ය නෑ අර බත් ගැන මේ කියන්නේ බත් ඒකව තිහිරෙනවනේ ඒකයි නේ කබලාවච්ඡේද කම්බුඤ්ඤි සමන තවත් එකක් දැන් බත් පිටක් හදාගෙන භාගයක් අරට ගන්නවා භාගයක් අතේ තියාගන්න ඒකත් අසංවරයි භාගයක් නෙමෙයි සම්පූර්ණයෙන් කරට ගන්න පුළුවන් ප්‍රමාණයට හදා ගන්න ඕනේ දැන් අවගන්ධ කාරකම්. දැන් ඔය හිලව් වඳුරු කට ගත්තම හක්ක පුරවා ගන්නවනේ. <laughs> එහෙම කැපෙන්නේ. හක්ක පුරවාගෙන තියාගන්න කැපෙන්නේ. Taman කට ගත්ත බත් පිට වළඳලා අවසාන වුණ ඊළඟ පිටක් ගන්න. මොනවා හරි පළතුරුණත් එහෙමයි. ඊළඟට නෑ හත්ත නිද්දුනකම් ආහාර ගනිද්දි මේ අත ගසාදාන්න තහනම්. ඒ බත්තුළු එහෙම නැත්නම් වතුර බින්දු වීසි වෙනවා. ඒ නිසා අත ගසාදාන්න සුදුසුනේ කසංවරයක්. නෑ චිත්තාවකාරකම් බත්තුළු ඉහිරවන්න තහනම්. බත්තුලක්වත් ඉහිරෙන්නේ නැතෝ න ආහාර ගන්න. බත්තුල පමණන්නේ අනිකුත් කෑම જાති එළවලු මොනවා හරි ඉහිරෙන්නේ නැති වෙන්න ආහාර ගන්න ඕනේ. ඒක සංවරයක්. නෑ ජීවහානිච්චාරකම් සමහරු කැම ගන්නකොට කටහඬ දිව නිරනවා. ඒක කැප නැහැ. ඒක සුදුසු නෑ. ඒක බලන්නේ නිකමට අසංවරයි. නෑ චපු චපු කාරකම්. සමහරු තලු ගහනවා. තලු ගැනීමත් අසංවරයි. දැන් ඉන්දියා රටේ හරියට ඒ නොදියුණු මිනිස්සු කැම ගන්නකොට බොහොම ශබ්ද වෙනවා. ඒගොල්ලෝ තලු මාරනවා. ඒක කැප නැහැ. එතන 10යි. තා තියෙන 6ක් ওই ආහාර ගැන. න සුරුසුරුකාර සම්බුංජිස්සාමි න හත්ත නිල්ලේකං න පත්ත නිල්ලේකං න ඔත්ත නිල්ලේකං න සාමිසේන හත්තේන පාණීයතාලකං න සසිට්ඨකං පත්ත දෝන ඔය හයක් තියෙනවා ඒ කියන්නේ මේ න සුරුසුරුකාරකම් කියන්නේ කීරි මෝරු මොනවා හරි දියර જાතියක් බොනකොට සුරුසුරු ගාලවරනවනේ ඒක අසංවරයි සද්ද නොවෙන්න ඕනේ පානීය කරන්නේ පිටේ හරි කිරිතේ හරි මෝරුව හරි වෙනස් වෙයි පළතුරු විසාරි. එතකොට පානය කරන දෙයක් සුරුසුරු ගාන සද්දෙන් නැතුව දැනදීම සංහාරයක්. මේ හත් නිල්ලේක ආහාර ගනිද්දී අත ලෙව කාන්න හොඳ නැහැ. ඒක අසංහාරයක්. දැන් පත් නිල්ලේක සමාත මේ පිඟාන හැන්ද පාත්‍රයේ ලෙව කෑව අසංහාරයි. දැන් ඔට්ට නිල්ලේක දෙතොල ලිව ගන්නත් හොඳ නැහැ. දැන් සමහර දෙතොල තියෙන දේ දීක ඉවදී කළා ගන්නවානේ ඒක අසංවරයි. ඉතින් දෙතොලේ තියෙන නොකොමද ගන්න? තොල ටිකක් නමා ගන්න ඇතුළට. අන්න හරි. එතකොට හරි. තොල නමා ගන්න මිසක් ඒක දිවෙන් දෙවන්න සුදුසු නෑ. ඒකට දැන් සමහර මීත ඇනියෝ චතුමඳුර වගේ જાති තියාගෙන දිවෙන් ගන්න කැප නෑ. ඒක හැන්දින් හරි වෙන දෙයකින් කටේ ගා ගන්න ඕනේ. ඊළඟට නෑ සාමිසේන හත්ේන පානීය තාලකම් ඒ කියන්නේ අතේ ඉඳුල් තියනවා නම් මොන හරි ඉඳුල් තියනවා නම් හැන්ද හරි කෝපය හරි භාජනයක් අල්ලන්න අසංවරයි ඒක ලිස්සල වැටෙනවනේ අනික තව කෙනෙකුට අල්ලන්න බැරි වෙනවා අතසෝ දෝවණය කළ ඇල්ලුවට කමක් නැහැ ඊළඟට න සසිතගම් පතදෝන අන්තරඝරේ ඡන්දේශාමි කියන්නේ තමා භාජනේ සෝදලා පේන තැනක ඉඳුල් නොදෑ යුතුයි. පේන තැනක ඉඳුල් දැමීම සුදුසු නේක අසංවරයි. ඒකාත්කයෙන් සතුන් වහනවනේ. ඒකාත්කයෙන් එතන දුගඳ වෙනවා. ඒකාත්කයෙන් දකින්නන්ට අප්‍රසන්නයි. නිසා ඒක අසංවරයයි. ඔන්න ඔය ටික ආහාර ගැන 30ක් වතන කියුණා. තව තියෙනවා ධර්ම දේශනා සම්බන්ධ කරුණු 16ක් උතන. ඒක ඉතින් එකක් දැනගෙන තියෙන්න වටිනවා. මෙහෙමයි 12 කියන එක නෙමෙයි ඔතන නීතිය. ඉරාවර වීම. ඉරාවර වීම. දැන් මේ අවුරුලෝසු වෙලාවට වඩා ඉරේ ගමන් වෙනස්කම් ඇති වෙනවා. සමහර දවස්වල 12ට ඉස්සෙල්ලා ඉරාවර වෙනවා. සමහර දවස්වල 12 පහුලක් ඉරාවර වෙනවා. දැන් ඔන්න මේ කාලේ අපේ ලංකාවේ නම් 12 පහ වෙලා තමයි ඉර අවර වෙන්නේ. මොකද ඉර පායන්නේ 6ත් පහ වෙලා වෙනාන්නේ 25ක් ලා ගිහිලන්ද? මේ ලංකාවේ අපේ පැරණි වෙලාවෙන් බැලුවොත් අලුත් වෙලාවෙන් තින් 6මාර 6මාරල විනාඩි 25ක් පමා වෙනවා. එතකොට විනාඩි 25යි ඊළඟට ඉර බහින වෙලාව බලන්න ඕනේ. ඉර නැගීමයි බැහිමයි අතරේ මැද්ද තමයි ඉර මුදුන් වෙන්නේ. දැන් සමහර දවස්වල අපි හිතමු ඉර උදා වෙනවා පැරණි වෙලාවෙන් 6:25ට කියලා. ඉර බහිනවා 6:18ට කියලා හිතමු. එතකොට විනාඩි 7කට කලින් බැස්සනේ. නේද? අර 25ක් වෙනකන් හිටියේ නෑනේ. 6:18 බැස්සා. එහෙනම් මේ විනාඩි 7 දෙකට බෙදන්න ඕනේ. විනාඩි 3මාරයිනේ. එතකොට දැන් 12යි 12යි 18යි 3මාරයි 21මාරයි. දවල් 12යි විනාඩි 21මාරකින් ඉර අවර වෙනවා. දැන් සමහර විට ඉර පාය ඉර පායන්නේ 6යි 25ට කියලා හිතෙන ඉර බහිනවා මේ පාත් වෙන 6යි 10ට. 6යි 10ට බහිනවා එහෙම තියෙනවා. එතකොට අර 25න් 15ක්ම ඉස්සර වෙනවානේ. 15 දෙකට බෙදන්න ඕනේ. පැය 6ට 6ට. එතකොට විනාඩි 7මාරයි. එතකොට 12යි දැන් අර වැස්සේ මේ මේ උදා වුනේ මේ 6යි 25තනේ. ඒකෙන් විනාඩි 7මාරක් අඩු කරන්න ඕනේ. එතකොට 12 විනාඩි 18මාරට කියලා අවර වෙනවා. අන්න එහෙම ඒ කාල මේ මොකක්ද ඒකනේ අවස්ථාව කියලා. ඒ ඉරේ උදාවියේම බැසීම අනුව තමයි ඉර මුදුන් වීම තෝරගන්නේ. නමුත් දැන් ඔර්ලෝසු පැය ගණන් ගන්න බැවින් ඒ ඔර්ලෝසු පැය 12න් පස්සේ ගන්නත් මිනිස්සු දොස් කියනවනේ ආයි විකාලේ යත්තා කියලා. තමන් දන්නවා තා විකාලේ නැහැ. නමුත් අපි ප්‍රවේශම තියෙන්න ඕන 12න් ඉස්සරම අවසන් කරගන්න. එතකොට කාටවත් දොස් කියන්නත් බෑ තමාට සැක උපදින්නෙත් නෑ. ගලන් ඉස්සර අවසන් කරගෙන දත් සුද්ධ කරන්නත් ඕනේ. දත් සුද්ධ කරන්නේ දැන් භික්ෂුන් වහන්සේලාට තියෙන අය මේ <clears throat> දැන් කටේ තලයට තරම් අර දත් අතරේ තිබිලා ගිලිනොත් දලයන් පස්සේ විකාලේ ආපත් වෙන විකාල භෝජන. නොදැන ගිලුණත් ආපත් වෙනවා. සාමාන්‍යයෙන් දැන දැන ගිලුණොත් වරද වෙනවා. දැන් මේ සිල් කිරිසට දැන දැන ගිලුනොත් ශික්ෂාපදේ කැඩෙනවා. ඉතින් ඒ නිසා දා ආහාර ගත්තන් පස්සේ දවල් විනාඩි කීපයක් ඇතුළත දත් සුද්ධ කරන්න ඕනේ. හකුරු ඉතින් මෙහෙමයි හකුරු මේ හැබැයි මෙහි හකුරු වල හාල් යට තියෙනවා. ඒක නේද? එනිසා උදේට නම් කමන්නේ. ඈ? පහළ නම් තියෙනවා. ඔය සමහර වෙලේ සමහර වෙලා තියෙනවා. දැන් අපි උදේ මට ලැබිච්ච අකුරු කෑලි හාල්. එහෙනම් ඉතින් ඒක ඒ තෝරලාවනේ ගන්න කවුද හදන්නේ කියලා. සමහර ආදානයක්. හ්ම් ලංකාවේ වනේ. සමහර විට දැන් බර වැඩි වෙන්න හරි ඒකට ප්‍රමාණය අදා ගන්නට දානවා. නිකන් සුනිසල් වගේ තිබුණා. හ්ම් ඊළඟට දැන් ඔන්න ධර්ම දේශනා ගැන සංවරකම් එකක් වැදගත්. කිරි කිරි. කිරි කියන්නේ තියෙන ආහාරයක් නේ. කිරි ආහාරයක්. සුදුසු නෑ සුදුසු නෑ. ඒකෙත් තියෙනනේ කිරි මිශ්‍රණයනේ. හ්ම්. කෙලින්ම කෙලින්ම ඖෂධියක් නෙමෙයිනේ. දැන් චොකලට් තියනවා නම් නැත්නම් ඒ වගේ කිරි මිශ්‍ර තියනවා නම් ඉතින් ආහාර ධාන්‍ය උනත් එහෙම ධාන්‍ය දැන් ඒ ඒවා ධාන්‍ය මිශ්‍රණේ තියෙනනේ ඒ මොල් ප්‍රතිලිපිනේ ධාන්‍ය තියෙනවා ඔව් කිරි තියෙනවා කිරි තියෙනවා ලෙඩ වුණා කියලා ඒක බෙහෙතක් නෙමෙයිනේ ඒකට අවශ්‍ය නැහැ ඒකට වෙනම තියෙනවා දැන් බුද්ධ කාලේ ඔය සාර්ධිකාබාධ කියලා තිබුණා අසනීපකමක් මොකද දැන් වස්සාලි ඍතුයේ දෙමාසයක් දිගට වැහැලා වස්සාලි ඍතුයේ අගමාස දෙක පායනවා. මේ වගේ ප්‍රදව කෑවිල්ල එනවා ඉන්දියාවේ. එතකොට සරත් ඍතුවට හැදෙන රෝගයක් භික්ෂූන්ට තියෙනවා. භික්ෂුණනේ භික්ෂුන්ට තමයි බලපාන්නේ කමද ගිහි පින්නතුන් රැයට කැම ගන්නවානේ. භික්ෂූන්ට බලපානවා ගෑස්ට්‍රික් වගේ එකක්. එතකොට බුදුරජාන් වහන්සේක නිමිත්තෙන් නියම කළා පංචදේශජ්ජි. ගිතෙල් වෙඳුරු උක්ෂාකුරු මීපැණි තලතෙල් ඔය කරුණු පහ වර්ණ පංචදේශජ ඒක ආහාර නොවේ නමුත් ආහාරයෙන් කරන කටයුත්ත ඒකෙන් කෙරෙනවා චතුමදුරු පුළුවන් චතුමදුරු පුළුවන් චතුමදුරු කිව්වම එක එක තාලෙත් හදන චතුමදුරු තියෙනවා අර ඔය කියන ඖෂධ වලින් හදුවොත් හරි ඔය ගිතෙල් වෙන්තු උක්ෂාකුරු මීපැණි ඒක චතුමදුරු ඉතින් ඒ විදිහට ගත්තනම් අර අර රෝගේ යටපත් වෙන ආහාර ආහාර නැති රෝගයක් මේක ગેස්ට්‍රික් හැදෙන්නේ ආහාර මදි නිසා ගින්න වැඩි. චීස් <laughs> ගැනත් අපි සොයලා බැලුවා හොඳව දන්න කෙනෙකුගෙන් චීස් නිෂ්පාදනයේ තනිකර කිරි ඒකට මිනිස්සු ලැදෙන ලුණු විතරයි. කියලා මිනිස්සු ඈ වෙනද කමන්නේ. වෙනර කියන්නේ බටරනේ. ඒක පංච දේශජිතයි තියෙන්නේ. කේස් කේස් කැපන්නේ ඒක ආහාරය. තායිලන්තෙත් දෙනවාද අපි දවසක් අපි තායිලන්තේ එයාපෝට් එකේ ගොඩාක් වෙලා ඉඳනකොට මේ යාලංකා මැනේජර් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ චීස් ටිකක් දෙන්නද? මං කෝ අපි චීස් කුරුනා මෙහා උදුරු වන්දනවා මං කෝ ඒ හැත්තෙන් කමන්නේ අපිට වාසිය ඔබට කෝපි ටිකක් දෙන්න කියලා එහෙම තියෙනවා ඒ සමහර ඇතෝක අකපය නැතේ කියලා හිතෙනවා ඒ නිසා අපි සොයලා බැලුවා සොයලා බැලුවා මේ නිෂ්පාදනය කරන්න තනිකර කිරි ප්‍රෙස් කරලා කිරි මඟෝලා කිරි අර පිටි කරලා අර සංයෝග කරලා මේ ප්‍රෙස් කරන තද කරන ඒතකොට ඒ කෙලිම ආහාරයනේ පංච ගෝරසටයි තියෙන ගෝරස පංච ගෝරසයි තියෙන්නේ. තව කියා ගන්න ගියේ දැන් කාල් නම් ගත වුණාද භවනාතේ ගත වෙනවා ඊළඟට තියෙනවා <clears throat> ධර්ම දේශනා සම්බන්ධ සිකපද 16ක් න චත්තපානිස්ස න දණ්ඩපානිස්ස න සත්තපානිස්ස න ආවුද පානිස්ස කියලා එතන හතරක් තේනවා යම් කෙනෙකුගේ අතේ කොඩයක් ඉහිලගෙන ඉන්නවා. කොඩේ බානකම් බණ කියන්න බෑ. ලෙඩක් නැති කෙනෙකුට ලෙඩක් තියෙනවා නම් පුළුවන්. මේ දණ්ඩ පානිස්ස ඉන්දියාවේ තියෙන අර හතර ගියන් දණ්ඩක් පාවිච්චි කිරීමක්. ඒක ලෙඩකට එහෙම නෙමෙයි. ඒක ඒගොල්ලෝගේ වංශේදයක්. ඒක අතේ තියෙනවා නම් බණ කියන්න බෑ. ඒක පැත්තකින් කියවන්න ඕනේ. සක්තපානිස්ස ඒ කියන්නේ කඩු කිනිසි එතකොට කපන කොටනාවද තියෙනවනේ මේ යුද්ධාවුද ඒවා අතේ තියෙනවා නම් බණ කියන්නේ බෑ දැන් ආයුධ පානිස්ස ඒ කියන්නේ විදින දුනු ඊතල දැන් අද කාලේ දුන්න වෙනුවට ඉතින් අර තියෙනවනේ මේවා තුවක්කු වර්ග ඒවා අතේ තියෙනවනම් බණ කියන්න බෑ කරේ ළඟ හිටියට ප්‍රශ්නයක් නෑ ඒ නැත්තම් පැත්තකින් තියවන්න ඕන බණ කියන්නේ ධර්ම ගරුත්වය සඳහා ඊළඟට න පාදුකාරූල්ලස්ස න උපාහනාරූල්ලස්ස න යානගතස්ස න සයනගතස්ස න පල්ලප්පිකා නිසින්නස්ස න වේත්ත සීසස්ස න ඕගුණ්ඨිත සීසස්ස කොහොම තියෙනවා තව එතන ගොඩක් එතන තියෙනවා 12ක් එතන තියෙනවා දැන් පාදුකාරූල්ලස්ස කියන්නේ ඔය මුස්ලිම් ජාතිකෝ පාවිච්චි කරන මේ මේ සෙරපු වර්ගයක් අර ලී වලින් හදාපු ඒවා තමයි පාදුක කියලා කියන්නේ. දැන් අපිත් පාවිච්චි කරන සෙරෙප්පු ඒ කියන්නේ කුඩු කුඩ වැහෙන්නේ යටට පාවිච්චි කරන්නේ ඒවා පාදුක. ඒවා කෙනෙක් දරාගෙන ඉන්නවා ගිලම්කමක් නැහැ. එදන් ඒවා ගලවන්න ඕන වන කියන්නේ. දැන් උපාහන රූලස කියන්නේ සපත්තු. උඩ පය උඩ පැත්තට පැහැනේවා. අඟලනේවා සපත්තු. ඒවා දරාගෙන ඉන්නවා නම් වන්නනිකේම සුදුසු නෑ ගලවන්න කියන්නේ. ඉතින් අපි නිර්ගම ගුරු විද්‍යාලයේ භාවනා පන්තියක් කරන කාලේ 77 අවුරුද්දේ ගොඩාක් බණහන් දෙක්කාසුන ගුරුවරුම එතන 100කට වැඩි. ඉතින් මම ඉතින් වටපිට බැලුවේ නෑ මගේ ආශ්‍රමයේ මම වඩලා මට සද්ද ඇහෙනවා මේ පාවහන් වල සද්ද අර දිම ඇතිල් වෙනවා. මං ඉතින් කිව්වා මේ මට නම් අද බණ කියන්න අකපයි එකිනෙක හරි පාවාන් ගලවන්න කියලා. පස්සේ ඔක්කොම ගැලෙව්වා. ඉතින් කාරණේ දන්නේ නැහැ නේද? ඇයි මේ සිමෙන්ති පොළවේ අඩි තියා ගන්න බෑ පාවන්න නැතුව මම ඉතින් කෝරලා දුන්න ඊට පස්සේ දන්නේ නැති නිසා මේගොල්ලෝ දන්නේ නැහනේ. ඊළඟට න යානගතස්ස දැන් ඔන්න තමන් බිම ඉන්නවා කෙනෙක් යානාවක ඉන්නවා යානාගෙන ඉස්සර තුන සීවිකා ඒ වගේ දාද කාලනක් දැන් කෙනෙක් වානා වාඩිලා ඉන්නවා තමන් බිම ඉන්නවා දේශකයා කවුරු හරි ඉහිව පැවිදි හෝ ඒකට බිම දෙගෙන යානාව ඉන්න කෙනෙකුට වන කියන ගැප නැහැ දැන් සායනගතස්ස දේශකයන් වහන්සේ වාඩි වෙලා හරි හිටගෙන හරි ඉන්නවා අහණේ කෙන නිදාගෙන ඉන්නවා දිගාවෙලා ඒක බණ කියන්නේ ගැප නැහැ දැන් පල්ලක්තිකා නිසින්නස්සේ ඒ කියන්නේ අර මං කියන්නේ මෙහෙම අකුවාට බැඳගෙන ඉන්නවා නම් කෙනෙක් එයාට බණ කියන්න බෑ. එයාත්ගෙන් ඒක අස් කරන්න ඕන නැත්නම් නිසැරට වාඩි කරවා ගන්න ඕන. ඒ කොහොමද කරන්නේ? පල්ලත් එකා කියන්නේ. ඒ කියන්නේ දැන් මේ සමහරු අර වාඩි වෙන්න බැරි ඇත්තෝ මෙහෙම තියා ගන්නවානේ අත් දෙක. අන්න අර මේ ඉන්නවා. <laughs> ඒකෙන් ඒකට කියන අතින් අකුවට බැඳ ගැනීම කියලා. අතින් අත් පල්ලත්තික. දැන් ඒ හැර තවර මගේ දුස්ස පල්ලත්තිකා කියලා මේ රෙදිපටිනුත් මම බැඳ ගන්නවා. ඒ දෙකම කැප නැහැ. ඒක තියෙනවා නම් ඒක නිසැරට වාඩි කරවා ගන්න ඕනේ. දැන් වේතිත සීසත් සමහර ජටා බැඳගෙන ඉන්නවනේ අර අර සික් ජාතිකයෝ වගේ ජටාව තියෙනවනම් බෑ. <laughs> ඈ එහෙම තියෙනවා ඉතින් ඒක බනහන වෙලා නෙමෙයිනේ. ආ එන අදින් පස්සේ අදින් පස්සේ කරන්නේ ඒක තමයි නොදන්නකම නේ කලින් කියලා දීලා නැන්නේ ඒකත් එක අසංවරකම නේද ධර්ම අගෞරවය කියනවා ඊළඟට නැස් ඕගොල්ලෝ ශේෂාසාර මුස්ලිම් අමලාගේ සවහගෙන ඉන්න එක ගිලංකමක් තියෙනවා නම් වරදන්නේ ගිලංකමක් නැතුව ඊළඟට න තමානිසීදිත්ත ආසන නිසින්නස්ස දේශකයා බිම වාඩිලා ඉන්න. අහනේ කියලා උඩ පුටුවක ආසනයක ඉන්නේ කපන. දැන් නීති ආසන නිසිදිත්ත උච්ච ආසන නිසින්නස දේශකයා පහක් මිති ආසනයක ඉන්නවා. අහනේ කියලා උස ආසනයක ඉන්නේ කපන. දැන් පිටිනු පිටෝ නිසින්නස දේශකයා හිටගෙන ඉන්නවා. අහනේ කියලා වාඩිලා ඉන්නේ. ඒක කපන. අර ඉස්සර බෝධිසත්ව කතාවකුත් තියෙන එක කියලා දෙන්න දෙවුණා. ඊළඟට නෑ පච්චතෝ ගච්ඡන්තෝ පුරතෝ ගච්ඡන්තස්ස. දේශකයා පස්සෙන් යනවා. ඉස්සරහින් යන්නේ කෙනාට බණ කියන්න බෑ. න උපතේන ගච්ඡන්තෝ පතේන ගච්ඡන්තස්ස. දේශකයා මේ කුඩා පාරෙන් යනවා. අනිත් එක නම් හොඳ පාරෙන් යනවා. එන්නම් දේශනා කරන්න බෑ. හ්ම්. ඒකට මම කියන්න ගිය අර කතා වස්තුව ඒකත් මේ කුඩා දරුවන් දුනත් කියලා දෙන්නවත් නෑ එකක්. අපේ බෝධිසත්වයන් වහන්සේ බොහෝම මේ දුප්පත් කෙනෙක් වෙ ඉපදලා තිබුණ එක ආත්ම භාවයක රටේ සමදිව. ඉතින් තමන්ගේ බිරිඳට මේ දරුවෙකු ලැබෙන්න ඉන්න කාලේ අඹ කණ්ඩ ආසාවක් ඇති වුණා. ඉතින් අඹ නෑ අවාරයේ කාලේ. පස්සේ ඉතින් මේ බිරිඳ කිව්වා අනේ කොහොම හරි මට අඹ ගෙඩියක් හොයලා දෙන්න රජුගංග වර නම් ඕකේ ඇතිමයි කිව්වා. ඉතින් මේ මිනිස්සයා ඉතින් හැන්දෑවේ දැන් උදේ ගියොත් එහෙම මේ අහුවෙනවනේ. හැන්දෑවේ ගියා කවුරුත් කාටවත් නොපෙන්න රජ උයනට. මේ බෝධිසත්වය. ඉතින්ලා ඉතින් අමාරුවෙන් අඹ ගහකට නැංගා. උදේ පාන්දර වෙනකම් බැරි වුණා. ඒක ඒක තැන්වල අතක ගාලින් ඇහැඳ පේන්නේ. ඉතින් මේ සංසාරේ ස්වභාවය. අර හිත සතුටු කරන්න ඉතින් කොහොම හරි මහන්සි ගත්තා. එළියෙන් සම්නිද්දක් නැහැ. ඉතින් අතු ආසේ මේ අතක ගා හිටියා. <laughs> එතකොට උදේ පාන්දර බ්‍රහ්ම මුහූර්තයේට සජ්ජිරුවයි අග්‍ර පුරোহিতය ආව මේ গুপ্ত විද්‍යාවක් රජුරන් දුගන්නන්න. අප්‍රසිද්ධව කියලා දෙන්නේ. හරියටම ගම වල වාඩි වුණා. <laughs> දැන් මේ බෝසතුන් වහන්සේත් ඉහළ ඉන්නවා. හැබැයි උන්වහන්සේ හරියම බුද්ධිමන්තයි. ඒ ජීවිතයේ අධ්‍යාපනය ලැබලා නැහැ. හැම සසර ගේන ඥාණය තියෙනවානේ. ප්‍රඥාව තියෙනවා. ඉතින් බැලුවාම පූජිතයා මෙතිආසනයක රජු උස්සාසනයක. පස්සේ මේක දැන් නොකිය හිටියොත් ඒකත් පාපයක්. <laughs> කියන්නේ ගින් ගහදියේ බැස්සොත් වරදක් වෙනවා. ඒක නිසා දැන් මොකද කෙරේ මෙම හරහට තිබුණු අත්තර කෙලවරට ගියා. කෙලවරට ගිහිල්ලා පණින්න පුළුවන් ප්‍රමාණය සලකලා අඹාත්තේ එල්ලිලා පැන්න. පයින් ගමන්ම කාරණේ කිව්වා. සබ්බ මෙදන් සමරිගතං කිව්වා. අපි ඔක්කොම වැරදි කරවෝ කිව්වා. මොකද ඉතල තමන්ගේ වැරද්ද කිව්වා. මම මගේ බිරිඳගේ බලවත් ඇවිතිල්ලෙට මේ අඹහොරකම් කරන්නා. ඒක මං කරන වරද මගේ පිළිගන්නවා. මේ පූජිතයා දැනුමුතු කෙනෙක්. <laughs> ඒ මිනිස්සු ඔක්කොම දැනගෙන තමන් ගුරුවරයෙක් හැටියට මේ වෙලාවේ තනිය ඉඳලා ගෝලයා උසාසනික වාඩි කරන උගන්වනවා. ඒක වැරදි. ඒකට ඉගෙන ගන්න රාජ්‍යරුවෝ දැන් මේලා ගෝලයෙක්නේ. ආචාර්ය කෙනෙකුගේ ගෝලයෙක්. එතකොට රජ්ජුරෝසේ ඉඳගෙන වාඩි වීම දෙගන මේ ශිල්පය ගැනීම වැරදි. තුන් දෙනා වැරදි කරුවෝ කිව්වා. පස්සේ පුරෝහිතයාගෙන් කලබල වුණා. එයාට මේ මලිකම දැන් එයානේ උපදේශකයා. එයාම අයියා මම වැරදි වෙන්නේ ඇයි? තමුන්නාංශ වැරදි. තමුන්නාංශ මේ දැන් ගුරුවරේ. දැන් රජුරවන්ට උගන්වන්න ආපේ කෙනා තමන් මිත්‍යාසනික වාදිලා ඉන්නේ. ඒතකොට මම රජුරවන් යටට ජීවත් වෙනවානේ. ජීවත් වීම වෙනයි. ධර්මයේ ශාස්ත්‍රයේ ශිල්පය වෙනයි. දැන් ශිල්පය දෙනකොට දෙන්න ඕන තමන් උසාසනයක වාඩිලා දෙන්න ඕන. පස්සේ රජුරෝ නිහඬ වෙදගෙන තේරුම් ගත්තා. තේරුම් අරගෙන කිව්වා මෙයා වැරදි කාලයක් මට කිව්වනම් මම ඕක ඉන්නේ නැහැ නම. <laughs> අර කියලා දෙන්න බෑ ඉස්සරේ. <laughs> කියලා ඒ මිනිස්සයා තනතෙන් අස් කරා. පස්සේ මොකද කියන්නේ බෝධිසත්වෝ පූජිතකමල තියාගන්න. <laughs> ඇයි මේ දුප්පත් වුණත් මනුස්සයා කොච්චර ඥානවන්තද මේ වෙලාවට කියලා. අර එතන තියෙනවා අබුද්ධෝත්පාද කාලයේ පවා අර ධර්ම ගරුත්වයේ තියෙනු නේද? දේශකයන් වහන්සේට ගරුත්වයේ තියෙනු. දැන් අර අහලා තියෙනවද සාමාවතය ඇතුළු පිරිස මේ 500ක් දෙනා බණහාපු පිළිවෙත ඒ කියන්නේ සමන්ද මල් ගේන සේවිකාව කුජ්ජුත්තරා කුජ්ජුත්තරා මල් ශාලාවට ගිහිල්ලා මල් ගෙනාවා හැමදාම ගේනවා එතුමි මල්. එදා එනකොට මල් දෙගුණයක් ගෙනාවා. ඉතින් එහා මොකද අද රාජ්‍යල වැඩිින් සල්ලි දුන්නාද? නෑ නෑ හැමදාම දෙන්නේ කහවණු 8ක්. මම හැමදාම කහවණු 4ක් අතේ තියන 4කට ගියෙමි. ඉතින් අද මොකද 8කට ගෙනාවේ? අද මං වංචා නොකරන ධර්මයක් අහගත්තා. මොකද්ද මොකද්ද? මේ විදිහට සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයක් ඇසුවා. මං අදින් පස්සේ කවදාකවත් පන්සිල් කඩන්නේ. ඒකෝට මිත්‍මේ සෝවාන් වෙලා. නිකම්ම නෙමේ සිව්පිලිසිමියා ඥානලාභීව සෝවාන් වෙලා. පස්සේ තින් සාමාජ ඇතුළු පිරිස බොහොම පුණ්‍යවන්තයි netto කිව්වා අනේ මේ මෑණියනේ අපට කියලා දෙන්න මොකක් මේ බන් අපට යන්න අවසර නැහැ නෝයි. වනහන්නේ. එහෙමනම් මේ බණ කියන්න මම වාගේ කෙනෙකුට මෙහෙමනම් බෑ. මං හොඳට නාවන්න ඕන, සුදු අන්දවන්න ඕන, උස් ආසනයක සලසලා මා වාඩි කරවන්න ඕගොල්ලෝ මිටි ආසනින්න ඕන. ආහන හොඳයි කිව්වා. පස්සේ ඉතින් ඉක්මනින්ම ආසනයක් හදවලා මේ කුජුත්තදා උස හොඳ තැනින් නාවලා සුදු අන්දවලා අර උස් ආසනේ වාඩි කරවලා විසෝර ඔක්කොම බිම වාඩි වුණා. මාලිගා බිම. ඉතින් බණ කිව්වා. බණ කියනකොට ඉතින් ඒ බණ අහගෙන ඒ 500ම සෝවන් වුණානේ. විතර අර බලන්න ධර්මයේ දන්නේ කෙනානේ 1600. gedara වැඩ කරන 1600 ධර්මගරුත්වයෙන් ධර්මයට සැලකුවේ ඇති. කොහොම තියෙනවා. ඊළඟට දැන් ඔතන කියන ධර්මදේශනා ගැන සංවර සීල 16ක් කියවුණා. තව අගට තියෙනවා තව කරුණු තුනක් එකක් ඇවතුම් පැවතුම් ගැන. ඒකනේ න හරිතේ අගිලාන උච්චාරං වා පස්සාවං වා කරිස්සාමි. ඒක භික්ෂුන් වහන්සේලාට විශේෂයි. ඉතින් බෞද්ධ පිරිසුන්නක් වටිනවා. දැන් හරිත කියනවනේ හරිත කියන්නේ තනකොළ, ගස් පැල ඇති. ඒවට මල මූත්‍ර දැමීම සුදුසු නෑ. ඒක සතුන් ඉන්නානේ. ඒ සතුන්ද හානි නිසා. ඊළඟට නැචිතෝ අගිලාන උච්චාරං වා පස්සාවං වා කේලං වා කරිස්සාමි. එතකොට හිතගෙන නෑ හිතගෙන මේ හිතගෙන මේ කැසිකිලි වැසිකිලි යාම සුදුසු නෑ ඊළඟට මේ හරිත වර්ගවල මල මුත්‍ර කෙල හොඳන්නේ යුතුයි ඊළාසන උදේකේ ආගිලාන උච්චාරං වා ප්‍රස්තාවං වා කේලං වා පරිසා වතුරේ පරිභෝගයේ සුදුසු වතුරේ පරිභෝග කළා හෝ නොකළා හෝ පරිභෝගයේ සුදුසු වතුරේ දැන් මූදු වතුරේ නෙමෙයි පරිභෝගයට ගන්න සුදුසුයි කියන වතුරක ඔය මේ මල මුත්‍ර කෙල ආදී නොදැමිය යුතුයි වශයෙන් ඒ අවතුම් පැවතුම්. කොම කියනවා අවතුම් පැවතුම් පිළිබඳ සේකියා 29යි ආහාර පාන ගැන ප්‍රතිදේ 30යි මේ ඔක්කොම 59යි ධර්ම දේශනා ගැන 16යි. 75ක් වෙනවා 75යිනේ ඔක තමයි පංච සත්‍යදි සේකිය. දැන් ඔතකින් කියවන ඇත්තට අපේ පැරණි බෞද්ධයෝ හුඟා අනුගමනය කරනවානේ. අපිට ඉස්සර කුඩා කාලේ කියලා දෙනවා මෙහෙමයි, අනන්නේ මෙහෙමයි කෑම ගන්නෙ කියලා දෙනවා. ඒ වාසේ බුදුරජාණන් වහන්සේගේ උපදේශ අපේ බෞද්ධයන් අතර තියෙන්නේ. සමහර දේවල් තින් අමතක වෙනවා. නමුත් ඒව අනුගමනය කරනවා නම් ලොකු සංවරයක්. සංවරයක්. කන්න ඕනේ. හ්ම් හ්ම්. ඔව් ඔව්.

ඒ කියන්නේ දැන් ඔය එංගලන්තෙන් ආපු කාණ්ඩෙනේ එංගලන්තෙට අපේ බෞද්ධ ආభాෂය ලැබුණානේ ඒක තමයි ඒගොල්ලෝගේ නීතිය පවා අපේ මිනේ නීති අනුව කරලා තියෙන්නේ එහෙන් ආපු අයනේ ඒ නිසා හුඟක් දුරට අනුගමනය කරන ශිෂ්ටාචාරය ඒවට කියනවා අර සාරුප්‍ය කියලා සාරු කියන්නේ සුදුසුකම් <clears throat> සුදුසුකම් දැන් එතකොට අනික් කාණේ තමයි දැන් අර මුලින් ගාථා වලින් කියවුණානේ දැන් අපි ප්‍රතිපත්ති පුරණ කාලය තුල විශේෂයෙන් ඇස සංවරේ, කන සංවරේ, නාසිකාව සංවරේ, දිව සංවරේ, කාය සංවරේ, වචනේ සංවරේ, හිත සංවරේ ඉතා අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපට අවශ්‍ය වෙන්නේ දැන් මේ කීප සංවරවලටත් අවශ්‍ය වෙන්නේ සතිය. සතිය. මේක සතියෙන් තමයි සංවරය පුරුදු කරන්න පුළුවන්. සතියේ නැත්නම් සංවරය පිහිටන්නේ සංවරය කැඩෙනවා. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය කියන එක මේ මේ සතියෙන් කළ යුතු දෙයක් බව විසුදු මාර්ගෙත් උගන්වනවා. ශික්ෂාපද රැකීම සද්ධාවේ. ඒ වගේම දොරටු ඉන්ද්‍රියන් සංවර කර ගැනීම සිහියෙන්. ආජීවයේ සංවර කර ගැනීම වීරියෙන්. සිව්පසය ගැන නුවණින් කටයුතු කිරීම ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂාන් කිරීම ප්‍රඥාවෙන් ඔය තියෙන සද්ධා සාධන සති සාධන විරිය සාධන ප්‍රඥා සාධන කියලා සතර සංවර සීලය ශික්ෂාපද රැකෙන්නේ ශ්‍රද්ධාව නිසා බුදුරජාණන් වහන්සේ කෙරේ ගෞරවයෙන් ඊළඟට ඉන්ද්‍රියන් සංවර කරගන්න සිහියෙන් සිහිය නැත්නම් ඉදurang සංවර වෙන්නේ නැහැ එතකොට දැහැමියා ජීවයක් කරන්න පුළුවන් වීර්යය පිරි නැත්නම් ධාර්මික පැත්ත හිතන්නේ අනික ගන්න ආහාර පාන සිව්පසය නුවණින් කරන්න ඕන ඒක තමයි ප්‍රත්‍යසන්නිච්ච සීලය. ඒකට ඥානෙ ප්‍රධානයි. ප්‍රඥාව. දැන් අපි දාන ගන්නවට ආහාර ප්‍රත්‍යේක්ෂා කරන්නේ. ආහාර දැන් චීවර හරි ඇඳුම් හරි ඊළඟට වාඩින්න මේ ආසන ආදි දේවල් ඊළඟට ආහාර මේ ඊළම්පස જાති. එහා මේකක්ම ප්‍රත්‍යවේක්ෂාවෙන් ගන්නට ඕනේ. අපි ඉතින් හුඟක් දුරට ඒවා මේ පුරුදු කරලා තියෙන බොහොම ගැඹුරට. ඉතින් ඒක දැන් කියන්න කිව්වොත් බය වෙනවා. <laughs> වෙලා. ඕ. නෑ නෑ එහෙම නෙමෙයි කියන්නේ. <laughs> ඒ ඒක වඩා ආරක්ෂාවකයි. ඒ වඩා ආරක්ෂා නැත්නම් බුදුරජාණන් වහන්සේගේ කාලේ දැන් ඔය ගිහි පැවිදි හැමෝම වන්දන ක්‍රමය නෑ ඒක නෙමෙයි. අභිවාදනය කියන්නේ පසඟ පීඨවා වැඳීම. පසඟ පීඨවා වැඳීම. දඬු නමස්කාරය හැමෝටම නියම කරලා නෑ සමහරු කරනවාම. ඒක නීතිගත එකක් නෙමෙයි. නීතිගත වන්දනා තමයි පසඟ පීඨවා වැඳීම. ඒකට කියලා තියෙනවා ඉස්සෙල්ලා මෙහෙම හිටගෙන දොහොත් මුදුනේ මේ මේ තියා අංජලි කර්මයක් කරලා වැඳලා දෙපය අල්ලලා වඳිනවා. තුන් සැරයක්. වසඟ පීඨව වඳිනවා. ඒක බුද්ධ කාලේ වන්දනාව. එනිසානේ අර වන්දනා නොකළ යුතු වෙලාවල් කියන්නේ. දැන් නිදාගෙන ඉන්නවා නම් එහෙම වඳින සහන. වාඩිලා නිදාගෙන ඉන්නවනම්. එහෙම නැත්නම් මේ ආහාර ගනිමින් ඉන්නවනම්. නැත්නම් වෙන වැඩක දිලා ඉන්නවනම්. එහෙම වෙලාවල අර පාලන ගියොත් එimhe කලබල වෙලා කරදරයක් වෙනවා. ඉතින් දැන් අපේ සිංහල රටේ දැන් ථේරවාද බෞද්ධ රටවල් වලයි කාලා වඳින්න දෙන්නේ නැත්තේ සංවරය අසංවරය කියනවා ඒක සමහර විට. දැන් ඉස්සර කාලේ දැන් ඔන්න කාන්තා පක්ෂයේ භික්ෂුවන්ගේ පාල්ලා වඳිනවා. එතකොට භික්ෂුවන්ට සැකයක් ඇති වුණා අපට ආපත් වුණා දුක් කියලා. බුදුරජාන් වහන්සේ උපදේශ දුන්න එකට විනය නීතිය පෙන්නවා මහණෙනි සදහවත් මව්වරු නැත්නම් කාන්තා පක්ෂය වඳිනවම දෙල්ලෙන්න තුයින්ද ඒ කියන්නේ මේ ඒ ඒක අමුතියෙන් කපය හොල්ලන්නේ නැතුව හිටියොත් ආපති වෙන්නේ. එහෙම කියලා කියනවා. නමුත් අපේ සිංහල රටේ විනයගරුක භික්ෂුන් වහන්සේලා කියනවා අල්ලන්න දෙන්න එපා. ඒක ආපත්‍ය වෙනවා කියලා. ඒ ප්‍රවේශම සඳහා. නැත්තම් Taman හරියට හෙල්ලෙන්නේ නැතුව හිටියානම් ආපත්‍ය වෙන්නේ. එහෙම කියලා කියනවා. එතකොට මේ ඒ නිසා වන්දනාවේ නියම ක්‍රමයේ තමයි දැන් ඉතින් බම්බයක් හරි සමීප වෙලා හරි මේ පසඟ පීඨුව වැඩිම. දැන් බොහෝ දෙනා ඒක දන්නේ නැති නිසා කරන්නේ නැහැ. පසඟ පීඨුවා කියන්නේ මොනවද? ඔව් දෙදන දෙවලමිට නළල වීම පිහිටුවා වඳීම. ඒක තමයි අභිවාදන කියන්නේ. අර අභිවාදෙත්වා උක්කුටිකන් නිෂේධාපෙත්වා යාචි සම්බෝ කියලා එහෙම තියෙන වෙන්නේ නේද? දැන් සමහර විට සාමාන්‍ය කෙනෙකුට සිල් දෙන්න වෙනවනේ. ඉස්සෙල් අභිවාදනය කරනවා. ඊට පස්සේ උක්කුටුකෙන් වාඩිලවන සිල් ඉල්ලන්නේ. උක්කුටුක කෙනෙක් හැමෝටම බෑ. උක්කුටේ කියන්නේ මේ මේ විලිමු දෙක ලම් කරගෙන ඇඟිලි වලින් ඇඟිලි වලින් පොළොවට ස්පර්ශලා මේ අත් දෙක මෙතන තියාගෙන වැඳී. එතකොට පොළොවට කකුල් දෙක මේ සමබරත කියන්නේ මේ විලිමු ගෑවිලා නැහැ. ඒක තින් ඉස්සර නම් අපි පෑ ගණන් හිටියා දැන් නම් ඉන්න බෑ. දෙන්නම් නම් කොල්ලම ඕන. ඒ උකුටු කාසනේ. දැන් අපි සිල් ගන්නකොට ලංකාවේ පුරුදු කරනම සිල් ගන්නකොට සමහරයට දැන් විනය නීතියන මේ උපසම්පදාවේදී එතකොට සාමනීර භූමියේදී උපාධ්‍යා ග්‍රහණයම තියෙනවා. ඒවා කරනකොට උකුටකින් ඉන්න ඕනේ. එතකොට ආපස්සේ දේශනකොට දින උකුටකින් ඉන්න ඕනේ කියලා. ඊළඟට මේ එසේ දැරියත් තමයි දන ගහගන්නේ. ඊළඟට පසඟ පිට වැදීම තමයි අභිවාදිනී කියන්නේ. පුළුවන් දෙයක් නැද්ද? ඔව් අත් දෙක තමයි නල්ල පැත්තට ගත්තර කමන්න බිම තියාගන්න. අත දෙක දිග ඇරලා. නෑ නෑ නෑ ඔව් නෙමෙයි. මෙහෙම මෙහෙම. අද්දක බීමට කියන්නේ. ආ නාන හරි. ඈ? වැලිමිට ගෑවෙන්න ඕනේ. වැලිමිට ගෑවෙන්න ඕනේ. දැන් යමක් අපි දැන් අපි හිතමු දැන් තායිලන්තයේ රජුරෝ සංඝයාට දාන පිළිගන්නවා දන ගහලා ගිහිල්ලා. එකක් පිළිගන්නලා පසඟුවට වඳිනවා. අයත් එකක් පිළිගන්න වඳිනවා. එහෙම වෙලාවේදී අත මෙහෙම තියන්න මෙහෙම තියන්න ඕනේ. දැන් යම්කිසි දාන වස්තුවක් නැවත අල්ලන්න තියෙනවනේ. නැවත දාන වස්තු දැන් එක දාන වස්තුවක් පිළිගන්නවා වැන්දා. අයත් නැගිටලා දාන වස්තුවක් පිළිගන්නවා වැන්දා. එහෙම වෙලාදී අත් දෙක මෙහෙම තිබුවොත් දුවිලි හරි පොළවේ තියෙන දෙයක් ස්පර්ශ වෙනවනේ. ඒ නිසා මෙහෙම තියන්න කියනවා. අන්න ඒක තමයි වැදගත්. එතකොට ඒ ඒ අවස්ථානුව අනිත්‍යලා මෙහෙම කියලා වදිනවා. පත්ක දේවද නැත්නම් පැදුරෝද මෙහෙම කියලා. පළසෝද කියලා වදිනවා. ඒක නිසා තමයි වැඳීමේදී මේ යමක් එලා ගන්න කියන්නේ. <clears throat> ඒකෙන් ආනිසංශ කුඩා දරුවෙකුට හතර වැඩි හිටියන්ද පහයි. යායු වන්නෝ සුඛං බලං කුඩා දරුවෙකුට. වැඩි හිටියෝ නෝනින්නේ කරන්නේ. ඒත් ආයු වන්නෝ සුඛං බලං ඥාන. ආනිසංශ පහක් ලැබෙනවා. දැන් ඒකට එයින් ඇතිහෙනම් අපි වැඳීම ගැන එක ප්‍රශ්නයක් අහනවා. <clears throat> ඒකටත් උත්තර ලැබුණා මම නැගිටිනවා. <laughs> ඒ කියන්නේ අපි වන්දනා කරන්නේ මක් නිසාද? ඔව් ඔව් මානිය දුරින් හරියටම හරි <laughs> නිහතමානී වෙන්න නිහතමානී වෙන්න වඳින්න ඕන තැන තමයි ඉස්සර තෝරගන්න ඕනේ යම් කිසි කෙනෙකුට වැන්දොත් මගේ මාන්නය ඒ අත ගන්නවනම් වඳින සුදුස්සෙක් නෙවෙයි. මගේ මාන්නේ ගන්න මගේ මාන්නේ පොළොවටම දාන්න. දැන් බුදුරජාණන් වහන්සේට කොයි කෙනෙක් වැන්දත් රජ කෙනෙක් වැන්දත් සබ්දෙවිඳ වැන්දත් මාන්නයක් ගන්න නැහැනේ. උන්වහන්සේ නිහතමානීනේ මාන්නේ සම්පූර්ණයෙන් නැති කළනේ. ඒතකොට උන්වහන්සේ වන්දනීයයි. උන්වහන්සේගේ පාමුලාපයෙන් වඳිනවා මේ සංසාර දිගෝ කලක් පතන් මා මහ මෙරමෙන් උස්සගෙන ආපු මාන්නේ එතන තියෙනවා. ඒතොර නිහිතමාන වෙනවා. නිහිතමාන වීම තමයි එතන ඇත්තට ආචාර සීලය. ඒතොර සීලයක් පිරෙනවා වන්දනාසනික ආචාර සීලයක්. චාරිත්‍ර සීලයක්. ඒකම තමාගේ සිතේ නිහිතමානීකම පිහිටෙනවා. ඒක තමයි මේක ප්‍රධාන ආනිසංශය. ඊළඟට අනිත් කාරණේ නිරෝගී වෙනවා. වඳින්න වඳින්න නිරෝගී වෙනවා. මේ ළඟදී එක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා මේ අවුරුද්දකවදාක ඉස්සර මේ අවිස්සවෙල පැත්තේ ආරණ්‍යක භාවනා මධ්‍යස්ථානක ස්වාමීන් වහන්සේ නමක් මාහෝ මෛත්‍රී කියලා. ඉතින් මට කිව්වා දවසක් ස්වාමීන් වහන්සේ මට ගොඩාක් ඉස්සර සිං අමාරු පීන සමාරු තිබුණා. දැන් මට සනීපයි. මොකද උදේට හවසට විනාඩි 45ක්ම වඳිනවලු. කොහොමද වඳින්නේ? එක එක ගුණයට වෙන වෙනම ඉසපාත් කළා වදිනවා. අරහං ගුණයට වෙනවා වදිනවා, නව ගුණයට වෙන වෙනවා වදිනවා. ඔය චුද්දස ඥාන වලට එක එකක් ගාන වෙන වෙනවා වදිනවා. එතකොට තෙසත්තා ඥාන එක එකක් ගාන වදින. ඔහොම ගණන් කරලා බැලුවාම 137ක් වදිනවලු. එතකොට වඳින්න වඳින්න ව්‍යායාමයක් නේ. ඒකෙන් උන්වහන්සේ දැන් නිරෝගී. දැන් අර බුද්ධ ගයාවේ ලාමවරු අදිනවා ලෑල්ලක් කියන්නේ දැකලා ඇති. ඒ ලෑල්ල ගෙවිලා තියෙන සමහර ඒවා වැඳලාම. ඒ මෙහෙම දිගා වෙලා වදිනවා. වඳින්නේ මේ නාගුණ වැලක් අතේ තියාගෙන. ඒක එකක් එක සැරයක් ඇඳලා එකක් වින් කරන එක ඇටයක්. 108 වරක් වදිනවා එක හුස්මට. හොඳට දාඩිය දාලා. ඉතින් ඒකෙන් ඒ අත හරිය නිරෝගීනේ. ඒ වාගේ වන්දනාවෙන් කායික නිරෝගකම ලැබෙන නිසායි ආයු වන්න සුඛං බලං ලැබෙන්නේ. ඒකයි නිරෝගකම ලැබෙන වන්දනාවෙන්. එනිසා මේ ඒ ආනිසංස රසක් ලැබෙන්න හේතු වෙන අභිවාදනේ. ඒකට දැන් ওই කාරණා ගැනත් අපි මතක තියාගමු. ඉතින් කාය සංවර, වාච් සංවර, මනෝ සංවර කියන මේවා අපි කාට කාටත් තියා දෙන්න වටිනවා. එතකොට දැන් අපේ සීලයම අපට සංවර සීලයක් වුණා. දැන් අපි හොඳ සංවර වැඳගෙන ඉන්නවා. සංවරව වාඩි වෙනවා. සංවරව කතා කරනවා. සංවරව ඉරියව් පවත්වනවා. එයින් අපේ සීලයක් පිරෙනවා. සංවරය කියන එක සංවර සීලයක්. සංවර සීලය නිසා ශික්ෂාපද ආරක්ෂා වෙනවා. දැන් මම හෙටෝදේ කියා දෙන්න බලාපොරොත්තු වෙනවා සංවර සීල පහ. අද දැන් කියන්නේ කිව්වොත් ඊළඟට වැඩසටහනට බාධා වෙනවා. දැන් අපි සමාදන් වෙන ශික්ෂාපදයක් පාසා සංවර සීල පහක් බැගින් ලැබෙනවා. හැබැයි හේතුවදී සමහරුන් දෙන්න වෙන්නේ නැහැ නේ. නමුත් ඔව්. <laughs> මහසිත වඩාර වෙලා ගත වෙනවා. දැන් උච්චාසානි කියන්නේ පමණට වඩා උස් වූ උස් පමණට වඩා කියන්නේ බුදුරජාණන් වහන්සේ නියම කරලා තියෙන අට්ඨංගුල පාදකං සුගතංගුලේනි කියලා නීතිය. අට්ඨංගුල පාදකං සුගතංගුලේනි. දැන් අඳක් පුටුවක් වැනි දෙයක් හදනකොට සුගත් අඟුලෙන් අඟල් 8යි. සුගත් අඟුලෙන් අඟල් 8යි කියන්නේ දැන් අඟුල් කියන්නේ මේ ඇඟිල්ලක පළල. කෝදුවල් නෙමෙයි. දැන් මෙහෙම ගත්තම අඟල් 4යි. සුගත් අඟල ගේ දෙක අපේ අඟල් 3යි. සුගත් අඟල කියන්නේ මෙහෙම අඟල් 3යි. එතකොට සුගත් අඟල් 8 වරක් 3 24යි. මෙහෙම අඟල් මෙහෙම අඟල් 24යි කියන්නේ හරියටම වියත් දෙකයි. දැන් අපේ වියතට ඕන මෙහෙම අඟල් 12ක්. මෙහෙම ඇඟිලි අඟල් 12ක් යනවා වියතට. සාමාන්‍ය කෝදු අඟල් 9යි. එතකොට ඈ වඩු වේන වඩු වේන ඒක තමයි ඒක තමයි එතකොට සාමාන්‍යයෙන් අඟුල් අපේ අඟුල් අඟක් කියන්නේ ඒකට අඟුල් අඟුල් නෑ මේ මේ මං කියන්නේ දැන් 24ක් ගියානේ ඒ 24 නම් අඟුල් එතකොට කෝදු අඟල් 18 එතකොට යන්නේ කොහමද ඈ රියනයි රියනයි රියනයි ඉතින් රියනක ඔසගන්නේ මේ විත්තමින් යට දැන් මේ තියෙනවානේ මේ පුටුව මේ විත්තමෙන් යට කකුල තමයි නියම. විත්තමෙන් උඩ තියෙන දවක් ඒ වගේ මේ කුසන් ආදී යමක් ඒවා ඒක නිම්මට ගන්නෑ. ඒක උස් වෙන්නත් පුළුවන්, පාත් වෙන්නත් පුළුවන්. මේ කකුල් තියෙන්න ඕන වැඩිම ගන්න මේ රේනයි. කේන්ට අඩු වුණාට කමන්නේ. කේන්ට වැඩි වෙන්න බෑ කෙසඟක්වත්. ඒක තමයි උස ප්‍රමාණය සැලකන්නේ. ඒ හැර දැන් වාඩි වෙන කුසන් වර්ග තියෙනවානේ මෙත්ත ආර්දේවා ඒවා තියෙනවා 21ක් අසපාසන 21ක් තියෙනවා ආස්තරණ එතකොට ගුදිරි මෙත්ත 21ක් තියෙනවා වර්ග ඒවා ඔක්කොම කියන්නේ මේ වෙලාවේ එයින් දැන් අද කාලේ බොහෝ සෙයින් පාවිච්චි වෙනවා නම් මේ පුලුම් ගුදිරි පුලින් කොට අන්න මහා ආසයන දැන් මේ වගේ දේවල් පුලුම් නෙමෙයිනේ මේ සාමාන්‍යයෙන් අර එක එක වර්ග ඔව් ඔව් එහෙම පුළුන් නෙමෙන නිසා ඒක උච්චා මහා සායයට වැටෙන්නේ. ඒ නිසා දැන් මේ ආසන දැන් මේවා පාඩු වුණා කියලා ශික්ෂාපද කැඩෙන්නේ. හ්ම් ඒකට උස ප්‍රමාණය දැන් ක්‍රීනට වැඩි නම් මේ මේ කකුල ඒක කපන්න ඕනේ. කපලා ගත්තොත් හරි. නැත්තම් අඳ අනිත් පැත්තට රවල ගන්න. <laughs> ඈ ඔව් ඔව් ඒක තමයි අර ව්‍යාල ව්‍යාල කියන්නේ දැන් සිංහ රූප යාග්‍ර රූප කොටි රූප ආදී කකුල්ල තියෙනවනම් ඒවත් මහාසයන්ට වැටෙනවා ඒක උච්චාසනනේ මහාසයන ඒතර රතුම් සතුම රතු පාට ආස්තරණ රතු පාට වියන් සතු කොට්ට ඒවත් මහාසයන්ට වැටෙනවා කොහොම තියෙනවා ඒක පිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ਸਰව අප්‍රකාරයෙන් සිදු කරගත් කුසල් බැලින් සෑමදෙනාගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේ දෙලොව ජයගෙන සතෝ බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වන්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු ධර්මාන් ශාස්ත්‍රාව පැවැත් වූ අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ